ඇයි මම මේ කාරණා මුලට ගත්තේ පින්වතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ කල්ප සංඛේ ගණනක් දුක් විඳලා තමන්ගේ ඉලක්කය සම්පූර්ණ කරගත්තාම හිතට මහ පුදුමාකාර සතුටක් ඇති වෙලා උදාන වාක්‍ය හැටියට තමන්ගේ මේ මෙහෙයුමේ ඒ විජයග්‍රහණ මොහොත සමරපු ආකාරය අපි පුංචි කාලේ ඉඳලා අහලා තියෙන උදාන ගාතාවකින් ප්‍රකාශ කළා කියලා අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගාහකාරක දිඨෝසි පුනගේහන්න කාහසි සබ්බාතේ පාසුගා බග්ගා ගහකෝටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජගාති කියලා දේශනා කරා පින්වත්නි බුදු පියාණන් වහන්සේ කල්ප සංඛ්‍ය ගණනක් දේශනා කරනවා අනේක ಜಾති සංසාරං නොඑක් සිය දහස් ගණන් සත සහස්‍ර ගණන් කල්ප කෝටි ගණන් අසංඛ්‍ය ගණන් ආත්මභාවවල ඒ මේ අත දිව්ව සැරිසරුව නිකන් නෙවෙයි කුමක් සඳහාද මේ තෘෂ්ණාව නැමැති ගේ හදන වඩුවා සොයමින් ගහකාරක දිට්ඨෝසේ මම මේ තෘෂ්ණාව නැමැති ගේ හදන වඩුව මන් දැක්කා. ඔබ මට නැවත කවදාවත් ගෙවල් හදන්නේ කියලා දුක ඇති කරන මූලික හේතුව බුදු පියාණන් වහන්සේ මනාකොට අවබෝධ කරගත්තා. මොකද අපි වර්තමානයේ තුල දුක නැති කරන්නේ ලෝකය කියන කියන දේවල් කරනවා. ජීවිතේ දුක නැති කරගන්න උපන්න දවසේ ඉඳලා මේ මොහොත දක්වාම ලෝකයා හවල් විදිහට කටයුතු කරොත් හොඳයි මේ මේ විදිහට කටයුතු කරන්න කියලා ලෝකය අපිට දෙන උපදෙස් තියෙනවා ලෝක සම්මතය තුල අනේ අවාසනාවන්ත කාරණාව මරණාසන්න මොහොත වෙනකම්ම අපට බැරි වුණෙත් දුක ජීවිතෙන් අයින් කරගන්න සැප ජීවිතයට එකතු කරගන්න ඒකට හේතුව තමයි අපි දුක අයින් කරන නිවැරදි වැඩපිළිවෙල දන්නේ නැතිකම එනිසා භාග්‍යවතුන් වහන්සේ දුක මනාකොට අවබෝධ කරගත්තා දුක පිරිසිඳ දැක්ක හාත්පසින් දුක කියන එක අවබෝධ කරගත්තා. දුක තියෙන්නේ පින්වත්තුනි ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. ඊගාවට සමුදයයි ප්‍රහාණය කරන්න ඕනේ. දුක උපදවන හේතුවයි දුරු කරන්න ඕනේ. ඒ හේතුව ප්‍රත්‍ය දුරු කරපුවාම දුක නූපදිනවා. මේ වචන තමන්ගේ චිත්තසංතානයෙන් තුල ධාරණය කරගන්න දුක අපිට ඍජුව නැති කරන්න බෑ අපිට පුළුවන් දුක උපදින හේතුව නැති කරන්නයි ඒ හේතුව නැති කරපුවාම දුකේ අනුපාදය දුකේ නූපදීම සාක්ෂාත් වෙනවා දුකේ නූපදීම එහෙම නැත්නම් Nirodhaය ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා එනිසා පින්වතුනි දුක පිරිසිඳ දත යුතුයි සමුදය ප්‍රහාණය කළ යුතුයි Nirodhe සාක්ෂාත් කළ යුතුයි ඒ සඳහා මඟ වැඩි යුතුයි ඉතින් මෙන්න මේ කාරණා ටික निराවුල්ව අවබෝධ කරගන්න අපිට ගුරුවරේ කැටියට ඇසුරු කරන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ත්‍රිපිටකය බුද්ධ වචනය ඒ අටුවා ටීකා ටික එනිසා මේ ත්‍රිපිටකය ඇසුරු කරගෙන අද මම බොහෝම සුන්දර ඒ වගේම වටිනා දහම් පරයායක් දේශනා කරනවා මේක ඊටාම වටිනවා හොඳට මේක අහගෙන ඉන්න සුණාත අහගන්න ධාරේත ධාරණය කරගන්න ඊට පස්සේ තමයි ඒ අහගත්ත ධාරණය කරගත්ත මේ කරුණු තමන්ගේ ජීවිතය තුලින් ටිකෙන් ටික ටිකෙන් ටික පෝෂණය කරන්න තමන්ගේ ජීවිතය තුලින් මේ අහගත්ත දහම් කරුණු ටිකෙන් ටික ටිකෙන් ටික සංවර්ධනය කරගන්න මේ දහම් කරුණු අපේ චිත්ත સંතානයන් තුල වැඩෙනකොට ටිකින් ටිකට දලු ලියලනකොට මා පුදුමාකාර අස්වැසිල්ලක් සැනසීමක් තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට මේ කාරණාව කියනවා. මහණනි මේ තෘෂ්ණාව සම්බන්ධයෙන් මම නුඹලට කියලා දෙන්නම් තෘෂ්ණාව සම්බන්ධයෙන් මම නුඹලට කියලා දෙන්නම්. පුරිමා භික්කවේ කෝටින පඤ්ඤායති භවතණ්හාය. මහණනි මේන් පෙර භව තෘෂ්ණාව නොවිය යලි පසුව ඇති වුණායයි මේ භව තෘෂ්ණාවගේ කෙරවලක් පේන්නේ නැහැ කොනක් පොටක් පේන්නේ නැහැ එතක දුවත් භව තෘෂ්ණාව ඇති වෙන ප්‍රත්‍යක් තියෙනවා කියලා තෘෂ්ණාව නැති කරන්න බෑ. තෘෂ්ණාව ඇති වෙන ප්‍රත්‍යයයි අපි නැති කරන්න ඕනේ. තෘෂ්ණාව ඇති වෙන ඒ හේතුවයි අපි නැති කරන්න ඕනේ කියලා බුදු පියාණන් වහන්සේ තෘෂ්ණාව නිරෝධය සඳහා තණ්හා නිරෝධය වෙනුවෙන් බුදු පියාණන් වහන්සේ ඒ තණ්හාව ඇති වෙන ප්‍රත්‍ය තෘෂ්ණාව ආහාරයෙන් හටගන්නේ එහෙම නැත්නම් සප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය සහිතයි මෙන්න මේ තණ්හාව ඇති වෙන ප්‍රත්‍ය ටිකයි නිරුද්ධ කරන්න තියෙන්නේ කියලා ඉවරලා පෙන්නවා. ඉතින් මේ ශාසනය පින්වතුනි හැම වෙලේම හේතුඵල ධමයක් හරහා විවරණය වෙන්නේ. ශාසනයේ මූලික හරේ හේතුඵල ධම හරහා විවරණය වෙන්නේ. ඕනෑම ඵලයක් ඉපදෙනවා නම් ඒ ඵලයට හේතු පෙන්නනවා. හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා. එනිසා අපිට ඵලයන් නිරුද්ධ කරන්න බෑ හේතු තියාගෙන. එනිසා හේතු නිරෝධයෙන් තමයි ඵල නිරෝධය සාක්ෂාත් කරගන්න වෙන්නේ. එතකොට ඒ සඳහා උපදින හේතු ප්‍රත්‍ය ආහාර වශයෙන් මේ කුමන ආකාරයෙන් කතා කරත් ඒ ඵලයන් උපදින දුක උපදින හේතු මොනවද කියලා ඉවරලා අපි දැනගන්න ඕනේ. ඉතින් මේ හැම ධර්මයක්ම අනාත්මයි. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. පින්වතුනි මේ සියලුම ධර්ම අනාත්මයි. සංකත ධර්මතාවයන් වේවා අවිද්‍යාවෙන් ඉපදුණු තුන් ලෝකයේ අනුව ගියපු සියලුම ධර්මතා අනාත්මයි සත්වයේ පුජ්‍යලයේ කරනව නෙවෙයි අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප සලආයතන පස්ස වේදනා මේ ආදි වශයෙන් මේවා අනාත්ම වූ අවිද්‍යාව ඇතිකල්ලි සංඛාර වෙලා සංඛාර ඇතිකල්ලි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව භවපච්චා ජාති අනාත්ම වූ සිද්ධ වෙන දෙයක් සංකත ධර්මතා ඒ වගේම අසංකත ධර්මතා වුණ මේ නිවන පවා අනාත්ම වූ ධර්මතාවයක් පුජ්‍යලේ කෙනෙක් කරා නෙවෙයි විද්‍යාව ඉපදුණු කල්ලේ සංකාර නිරෝධෝ විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ සලායතන නිරෝධෝ ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නිරුද්ධಂತಿ කියලා පෙන්නවා එතකොට ඒකත් අනාත්ම ධර්මතාවයක් ඒ නිසා තමයි සබ්බේ ධම්මා අනාත්තාති සියලුම ධර්මතා සංකත වේවා අසංකත වේවා සියලුම ධර්මතා අනාත්මයි කියලා දේශනා කරේ ඉතින් අපි එකින් එක බලමු මේ තණ්හාවට ප්‍රත්‍ය මොනවද කියලා. තණ්හාව නිරුද්ධ කරන්නම් තණ්හා උපදින ප්‍රත්‍ය හොයාගෙන යන්න ඕනේ. භවතන්නම් පබම් භික්කවේ සාහාරං වදාමි නො අනාහාරං මහණෙනි මේ භවතණ්හාව ප්‍රත්‍ය සහිතයයි මම දේශනා කරනවා භවතණ්හාව ප්‍රත්‍ය සහිතයයි මම දේශනා කරනවා ඒක අප අප්‍රත්‍තිකව අකාස්මිකව අහේතුකව කවුරු හෝ මේ ලෝකේ භව තණ්හාව කියන එක නිෂ්පාදනය කරා මැව්වා මැවුම් කාර්යයක් ඇත්තේ නැහැ. එනිසා මේ භව තණ්හාව කියන එක ප්‍රත්‍ය සහිතයයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද භව භව තණ්හාව ප්‍රත්‍ය සහිත වෙන්නේ කුමක් නිසාද භව තණ්හාව උපදින්නේ? අවිජ්ජාතිස්ස වචනීයං අවිජ්ජං පහං භික්කවේ සාහාරං වදාමි මහණනි අවිද්‍යාව ඇති කල්හි සත්‍යෝ ඊමේ අත අරන් යන භව තණ්හාව ඇති වෙනවා අවිද්‍යාව ඇති කල්හි භව තණ්හාව ඇති වෙනවා එතකොට මේ ශාසනයේ අවිද්‍යාව සහ භව තණ්හාව කියලා කියන්නේ මූල ක්ලේශ දෙකක් සත්‍යෝ ඊමේ අත අරගෙන යන සසර දුකට පමුණුවන අනවරාග්‍ර සංසාරේ නැවත නැවතත් දුකටම යොදවන ප්‍රධානම මූලක්ලේශ දෙක තමයි අපි මේ හඳුන්වන්නේ අවිජ්ජාච භවතණ්හාච කියලා. එතකොට දැන් අවිද්‍යාව නැති කරොත් තණ්හාව ඉබේමයි නිරුද්ධ වෙන්නේ. එනිසා තමයි සම්මා දිට්ඨි කියලා අපිට මාර්ගය පනවලා තියෙන සම්මා දිට්ඨියෙන්. එහෙමනම් මේ තණ්හාව දුරු කරගන්න නම් අවිද්‍යාව නිරුද්ධ කරන්න ඕනේ. අවිද්‍යාව නිරුද්ධ කරන්න නම් අවිද්‍යාවත් ප්‍රත්‍යසහිතයයි කියනවා. අවිද්‍යාව ආහාරයෙන් හටගත්තේ අවිද්‍යාවට අනාහාර මොකක්ද? අවිද්‍යාව කුමක් නිසාද ඇති වෙන්නේ? අවිජ්ජම් පහම් භික්කවේ සාහාරං වදාමි නෝ අනාහාරං කෝචාහාරෝ අවිජ්ජාය පංච නීවරණාතිස වචනීයං එතකොට අවිද්‍යාවට හේතුව වෙන මුකුත්ම නෙවෙයි චිත්තසංතානයන් තුල ඇතිවෙන මේ පංච නීවරණ ධර්ම කියලා දේශනා කරා. ඔන්න එතකොට පංච නීවරණ ඇති කල්හි ඒකාන්තයෙන් අවිද්‍යාව උපදිනවා. අවිද්‍යාව ඇති වුණොත් තණ්හා වැඩෙනවා. තණ්හා වැඩුණොත් සසර අපි ගමන් කරනවා. මේ ලස්සනට මේ පෙළ එකින් එක එකින් එක හොඳට සුණාත හොඳට අහගන්න ධාරේත ධාරණය කරගන්න ඊට පස්සේ මේක නැවත නැවතත් හොඳට නුවණින් සම්මර්ෂණය කරනකොට ධම්මානුස්සති භාවනා වෙනවා. එතකොට මේකේ අර්ථ ටිකෙන් ටික තමන්ගේ ජීවිතයට එකතු වෙනකොට අපිට මේ බුද්ධ ශාසනය බොහෝ දුර වෙන්නේ ඊටාම සමීප වෙනවා. එතකොට මොනවද මේ පංච නීවරණ අවිද්‍යාව ඇති කරන අපි හැමෝම දන්නවා කාම ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කාමච්ඡන්ද මේ කාම ලෝකයට ඇදලා බැඳලා තබන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මතා අනුව අපි නැවත නැවතත් මේ සතර මහා ධාතුවටම ඇද බැඳ තබා ගන්න යම් කාමච්ඡන්ද නීවරණයක් තියෙනවා නම් මෙන්න මේක හඳුන්වනවා කාමච්ඡන්ද නීවරණය කියලා ඒ වගේමයි ව්‍යාපාද හිතේ ඇතිවෙන ගැටීම තරහව වෛරය ඒ අරමුණු නොපිලිගන්නා ගතිය අරමුණත් එක්ක ගැටෙන ස්වභාවය ව්‍යාපාදේ කියලා හඳුන්වනවා ඒ වගේම තීන මිද්ද අරති තන්දි විජම්බිකා බත් සම්මදෝ චේතසෝ ලීනත්තං කුසල ආරම්මනේ අදි කුසලයේ නොඇල්ම කියලා හඳුන්වනවා. ඉතින් මම මේවා පැහැදිලි කරන්න යන්නේ අපිට කාල හෝරාව බොහොම සීමිත නිසා පංච නීවරණ පිළිබඳව මේ පින්වතුන් දන්නවා. එකින් එකට එකින් එකට තණ්හාව දුරු කරගන්න නම් අපි විසින් සම්පාදනය කරගත යුතු ධර්මතා ටික පෙළගස්ස ගණ්ඩායි මේ ගුවන් කාල හෝරාව අපි යොදාගන්නේ ඔන්න එතකොට පංච නීවරණ ඇති කල්හි අවිද්‍යාව උපදිනවා. එතකොට පංච පහං භික්කවේ නීවරණේ සාහාරං වදාමි මහණනි මේ නීවරණත් ආහාර එහෙම නැත්නම් ප්‍රත්‍ය සහිතයයි කියමි නෝ අනාහාරෝ එහෙම ඉබේ හට ගන්නව නෙවෙයි කෝචාහාරෝ පංචන්නං නීවරණානං තීනි දුච්චරිතානි තිස්ස වචනීයන් එතකොට තීනි දුස්චරිතේ නිසා තමයි මෙන්න මේ පංච නීවරණ උපදින්නේ කියලා දේශනා කරා කාය දුස්චරිතේ යම් කෙනෙක්ගේ තියෙනවා නම් වචී දුස්චරිතේ යම් කිසි කෙනෙක්ගේ තියෙනවා නම් මනෝ දුස්චරිතය කාය වාක් මනෝ කියන ත්‍රිවිධ දුස්චරිතයෙන්ම යුක්ත නම් ඔහුගේ හිතේ නීවරණ රැලි ගහමින් නැවත නැවතත් මේ නීවරණ ටික වැඩෙන්න පටන් ගන්නවා ත්‍රිවිධ දුස්චරිතයන් නිසා ප්‍රාණඝාතය අදත්තාදානේ කාම මිච්ඡාචාරය කයෙන් සිද්ධ වෙනවා නම් අනිවාර්යෙන් කාමච්ඡන්දි ව්‍යාපාද උපදිනවාමයි ඊට පස්සේ මුසා පේසුඤ්ඤ පරුසා සම්පප්පලාපා වචනයෙන් තියෙන දුස්චරිතයන් තියෙනවා නම් අනිවාර්යෙන් නීවරණ උපදිනවාමයි ඒ අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ති මනෝ දුස්චරිතේ යුක්ත නම් අනිවාර්යෙන් මේ නීවරණ දවස් නීවරණ ටික දවසෙන් දවස පෝෂණය වෙනවා. එතකොට මේ තුන් දුෂ්චරිතයන් නිසා ඒකාන්තයෙන් අපේ ජීවිතේ නීවරණ ටික වැඩෙනවා. එතකොට එහෙනම් මේ දුෂ්චරිත ටික දුරු කරගත්තොත් නීවරණ දුරු වෙනවා නීවරණ දුරුනොත් අවිද්‍යාව දුරු වෙනවා අවිද්‍යාව දුරුනොත් තණ්හාව දුරු වෙනවා එහෙමනම් මේ තුන් දුෂ්චරිතයන් දුරු කරගන්න ඕනේ තුන් දුෂ්චරිතයන් අපිට දුරු කරගන්න බෑ පින්වත්තුනි දුෂ්චරිත ඇති වෙන හේතු මොනවද කියලා අපි දැනගන්න ඕනේ. එතකොට මේ තුන් දුෂ්චරිතය ඇති වෙන්නේ කුමක් නිසාද? ඉන්ද්‍රිය අසංවරය නිසා කියලා පෙන්නනවා. එතකොට ඉන්ද්‍රිය අසංවරයේ තිබුණොත් ඒ කාන්තයෙන් මේ දුස්චරිතය ඇති වෙනවා ඉන්ද්‍රිය අසංවරය නිසා ඒ නිසා අපි හැමෝම ඉන්ද්‍රිය සංවර කරගන්න සිද්ධ වෙනවා ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලාට සීකියා වලින් පෙන්නලා තියෙන්නේ ගමන බිමනක් යනකොට ආහාර පාන ටිකක් ගන්නකොට ඒ වගේම තමන්ගේ වැසිකිලි කැසිකිලි කරනකොට ඒ වගේම ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡා දහම් කරුණු කතා කරනකොට සාමාන්‍ය මේ පංචකාමය භුක්ති විඳින ගිහි කෙනෙක් වගේ භික්ෂුවකට කටයුතු කරන්න බෑ. ඊ타ම සිල්වත්ව ඇස කන දිව නාසය ශරීරය මේ ඉන්ද්‍රයන් බොහෝම සංවර කරගෙන ඒ වගේම අඳින පළඳින ඇඳුම පවා එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට චීවරය චීවරය පවා ඊටාම සංයමයෙන් පරිහරණය කරන්න අඳින්න පළඳින්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පරිමණ්ඩලම් පාරුපිස්සාමි තිසික්ඛා කරණියා සුසංමුතු අන්තරගරේ ගමිස්සාමීති සික්ඛාකරණියා එතකොට හඳනේ හඳිනකොට අඳනේ තමයි අඳින්නේ තෙමඩුළු වසා පිරිමඩුළු කොට තැන් තැන් වලින් එල්ලෙන්නේ නැතුව ඊටාම විනීතව අඳනේ හැඳගෙන කාබාන එහෙම නැත්නම් මේ පටිය බැඳගෙන ඊට පස්සේ සිවුර පොරෝ ගන්න තියෙනවා එතකොට ශරීරයේ අනවශ්‍ය තැන් නොපෙනෙන ආකාරයට සිවුර මනාකොට පොරව ගන්න කියලා තියෙනවා. මේ ඇඳුමේ අඳින තැන ඉඳලා බුදු පියාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය පනවලා තියෙනවා. ඊගාවට බලන්න මොනතරම් අපේ බෞද්ධ සමාජය ඊටාම ශික්ෂණයේ යුක්තව ආහාර පාන ටික ගන්නවද? න චපු චපු කාරකං බුඤ්ජිසාමීති සික්ඛාකරණීය භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි බෞද්ධ සමාජයේ කෙනෙක් ආහාර ටිකක් ගන්නකොටත් හැමෝම නෙවෙයි සමහර අන්‍ය ආගමිකයෝ බෞද්ධ සමාජය තුල නොහැදුණු ඒ වගේම අන්‍ය ආගමිකයෝ බොහෝ දෙනෙක් නෙවෙයි සමහර ඇත්තෝ ආහාර ගන්නකොට මොනතරම් අශීලාචාරද අශෝභනද ආහාර ටිකක් ගන්න දන්නේ නැහැ චපු චපුකාරකම් ඒ කියන්නේ සද්ද කරමින් ආහාර ගන්නවා මේ න සුරුසුරුකාරකම් වුංජිසාමේති සුරුසුරු ගාලා යමක් බොනකොට අහල පහල ඉන්න උදවියට නුයිකුත් ආකාරයේ අශෝබන විදිහට ආහාර පාන ගන්නවා න හත්ත නිල්ලේකං න ඔට්ට නිල්ලේකං එතකොට අද්ගසා දාමින් තොලකට ලෙව කමින් ඇඟිලි ලෙව කමින් නුයිකුත් ආකාරයේ නුසුදුසු ආහාරය නුසුදුසු ආකාරයට ආහාර ගන්න එක පවා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන ශික්ෂණේ යුක්තව කරන්න කියලා. ඔක්කිත චක්කු අන්තරගරේ ගමිස්සාමීති සික්ඛාකරණීය යටට හෙළූ ඇස් ඇතිව ගමන් කරන්න කියලා දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට ගමනක් බිමනක් යනකොට විය ගහක් තරම් දුර ප්‍රමාණය බලමින් වියගහක් කියලා කියන්නේ අදනම් දරුවෝ දන්නේ නැති වෙති සමහරට දැකලත් නැතුව ඇති නමුත් අතීතයේ ඒ හරකුන්ගේ සී සෑම වේවා එතකොට කරත් ඇදීමේදී වේවා ඒ හරකුන් දෙන්නගේ කරේ සම්බන්ධ කරන ඒ යම් ලීයක් තියෙනවා වියගහක් කියලා කඩෑන සම්බන්ධ කරලා කරත්තට සහ නගුලට සම්බන්ධ කරන මෙන්න මේ වියගහ බොහෝ වෙලාවට බඹයක් එහෙම නැත්නම් අඩි 6ක ප්‍රමාණයෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ අපි භික්ෂුන් වහන්සේලා හැටියට ගමනක් බිමනක් යනකොට දින් බලාගෙන යන්න කියලා තියෙනවා ඇහැ අසංවර කරගන්න නැතුව. ඉතින් මේකට ගොඩාක් කරුණු කාරණා තියලා තියෙනවා ඕන්නම් අරගෙන බලන්න. කරඬු ලෙන වාසී චිත්තගුත්ත තෙරුන් වහන්සේ මොන්න තරම් කාල සීමාවක් තමන්ගේ ඇහැ සංවර කරගෙන ජීවත් වුණාද කියලා ඒ කතා පුවත් ලස්සනට කියන්න පුළුවන් නමුත් ධර්මයේ ඊට පස්සේ පැහැදිලි කරන්න මට කාල සීමාවක් නැහැ. ඒවා හොයලා බලන්න මේ ඇත්තෝ. එතකොට පින්වතුනි ඉන්ද්‍රිය සංවරය ඊගාවට ඉන්ද්‍රිය සංවරය තිබුණොත් ඒකාන්තයෙන් කුමක්ද සිද්ධ වෙන්නේ? තීන දුෂ්චරිතේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය කරගන්න බෑ අපිට අනිවාර්යෙන් සති සම්පජඤ්ඤ නැති වුණොත් එහෙම සති කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන කුසල ධර්මයන් සිහිය කියන කාරණාව නිකං සිහිය නෙවෙයි කුසල ධර්මයන්හි සිහිය තමයි සතිය කියලා හඳුන්වන්නේ අසම්පජඤ්ඤය කියලා කියන නුවණ නැතිකම අසති අසම්පජඤ්ඤ ඒ කියන්නේ සිහි නුවණ නැතිකම නිසා තමයි ඉන්ද්‍රිය අසංවරය සිද්ධ වෙන්නේ ඉන්ද්‍රිය අසංවරය සිද්ධ වෙනකොට අනිවාර්යෙන් දුෂ්චරිතය උපදිනවාමයි දුෂ්චරිත ඉපදුනොත් පංච නීවරණ පූර්ණය වෙනවාමයි පංච නීවරණ නිසා අවිද්‍යාව තණ්හා උපදිනවාමයි ඔන්න එතකොට එහෙනම් අපිට සිද්ධ වෙනවා සති සම්පජඤ්ඤ සිහිනුවන දෙක හොඳට දියුණු කරගත්තොත් අන්න අපිට ඉන්ද්‍රිය සංවරය වැඩෙනවා මේ සිහිනුවන දෙක කොහොමද වඩා වැඩි දියුණු කරගන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අයෝනිසෝ මනසිකාරය ඇතිකල්ලි ඒ කාන්තෙන් අයෝනිසෝ මනසිකාරය නිසා අසති අසම්පජඤ්ඤය ඇති වෙනවා අයෝනිසෝ මනසිකාරය ඇතිවෙන්නත් හේතුවක් ප්‍රත්‍යක් තියෙනවා අයෝනිසෝ මනසිකාරයේද ප්‍රත්‍ය සහිතයයි දේශනා කරනවා මොකක්ද මේ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේක එක අර්ථයකින් දෙනවට වැඩිය නිස්පරියායෙන් පැහැදිලි කරන්න ඕනේ යම් චේතනාවක් කරන කොටගෙන උපන් අකුසල ධර්මයන් වැඩෙනවා නම් නූපන් අකුසල ධර්ම උපදිනවා නම් යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට මානසිකාර්යය સિદ્ધ කරනකොට උපන් අකුසල ධර්මයන් එන්න එන්න වර්ධනය වෙනවා නම් නූපන් අකුසල ධර්ම පවා පොරකමින් හිත ඇතුලේ උපදින්න පෙළඹෙනවා නම් අන්න ඒ මානසිකාරයේ පැවැත්වීම අයෝනිසෝ මානසිකාරයේ හැටියට හඳුන්වනවා ඊට පස්සේ මේ අයෝනිසෝ මානසිකාරයේද ප්‍රත්‍ය සහිතයයි කියමි ආහාර සහිතයයි කියමු එතකොට මේ අයෝනිසෝ මානසිකාරයට ආහාර මොනවද අස්සද්දා ඒ කියන්නේ ශ්‍රද්ධාවක් නැතිකම කියලා පෙන්නනවා. එතකොට තුනුරුවන් කෙරෙහි පැහැදීම ඇදහිීම ශ්‍රද්ධාව කියන එක ඇති කරගන්න ඕනේ. ඉතින් මේ ශ්‍රද්ධාව තිබුණොත් ඒකාන්තයෙන් යෝනිසෝ මනසිකාරයේ උපදිනවා. ඊට පස්සේ මේ ශ්‍රද්ධාව නැතිකම එහෙම නැත්නම් අසද්ධාව ප්‍රත්‍යසහිතයයි කියමි කියලා දේශනා කරනවා. පින්වතුනි ශ්‍රද්ධාව දැන් තම තමන් බලන්න තම තමන්ගේ ජීවිතයේ ශ්‍රද්ධාව අඩු නම් මොකද්ද අපි सिद्ध කරන්න ඕනේ? අසද්ධාව ඇති වෙන්නේ අසද්ධම්ම සවණං මේ යම් කිසි කෙනෙක් අසත් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් අසද්ධාව ඇති වෙනවා. ඒ නිසා අසත් ධර්මයේ ශ්‍රවණය කරන එකෙන් නතර වෙන්න කියලා දේශනා කරා. ඒ අසත් ධර්මයේ ශ්‍රවණය කරන්නේ කුමක් නිසාද? ඒකද සප්‍රත්‍ය කොට එහෙම නැත්නම් ප්‍රත්‍ය සහිතයයි දේශනා කරමි. අසත්පුරිස සංසේවෝ අසත්පුරුෂ ආශ්‍රය නිසා අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා එනිසා මේ බාලව ඇසුරු කරන්න ගියොත් ඒ අසත්පුරුෂ ආශ්‍රය නිසා කුමක්ද සිද්ධ වෙන්නේ අසත් ධර්මය අහගන්නවා ඒ අසත් ධර්ම නිසා අසද්ධාව වැඩෙනවා අසද්ධාව නිසා අයෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය නිසා අසති අසම්පජඤ්ඤ ඉන්ද්‍රිය අසංවරය තීන දුෂ්චරිත ඉපදිලා පංච නීවරණ වැඩිලා අවිජ්ජාව පෝෂණය වෙලා භව තණ්හාව හරහා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ කියන මේ සියලු දුකට උරුමකම් කීම සිද්ධ වෙනවා මෙන්න මේ එකින් එක එකින් එක මෙන්න මේ කාරණා ටික හරහා එතකොට අපි හොඳට දැන් අපේ ජීවිතයට දුක ගලාගෙන එන ඒ ක්‍රමවේදය අපි ටිකෙන් ටික ටිකෙන් ටික නිවැරදිව දැනගත්තා. හරියට බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මහත් වැසි වැටෙනකොට පර්වතවලට ගල් තලාවලට ඒ වැස්ස හිමීට ගලාගෙන පහළට ඇවිල්ලා පුංචි වලවල් පිරෙනවා පුංචි වලවල් පිරීලා ඉතිරිලා ගිහින් මහ වලවල් පිරෙනවා මහ බලවල් පිරিলা ඒකත් උතුරා යමින් පුංචි දියපාරවල් හැදිලා පුංචි ඔයවල් ඊගාවට කුඩා ගංගාවල් පිරিলা ඒවත් උතුරා ගිහින් ඉවරලා මහා ගංගා පිරෙනවා මහා ගංගා දෙගොඩ තලා පුරවාගෙන ගිහින් මහා මුහුද පිරෙනවා කියලා දේශනා කරා. ඉතින් පහුගිය කාලේ අපි දැක්ක දකුණු පළාත ඇතුළු බොහෝ පළාත්වලට අධික වර්ෂාව නිසා බොහෝ දෙනෙක් අපහසුතාවට පත් වුණ ආකාරයත් ඒ වගේම තම තමන්ගේ ජීවිත නැති වුණ ආකාරයත් අපි ඒ වර්ෂාව නිසා දැක්කා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ තණ්හාව කියන එක ඇති වෙන්නේ කුමක් නිසාද කියලා එකින් එක එකින් එක මහා සමුද්‍රය පිරෙනවා වගේ අසත්පුරුෂ ආශ්‍රය තිබුණොත් දැන් ඔන්න මතක තියාගන්න අසත්පුරුෂ ආශ්‍රය තිබුණොත් සිදුවෙන අනර්ථය මොකක්ද? ඒ නිසා ජීවිතේ දැන් ඔන්න කඩයිම ලියාගන්න පාඩම් කරගන්න හොඳට අහගන්න සුනාත ධාරේත චරාත ධම්මේ දැන් එහෙනම් අද ඉඳලා මම සත්පුරුෂ සංසේවෝ මේ සත්පුරුෂයන් භජනය කරන්න ඇසුරු කරන්න පෙළඹෙන්න ඕනේ ඒ හරහා ඊතුරු කාරණා ටික සිද්ධ වෙන්නේ මේ සත්පුරුෂ ආශ්‍රය නිසා කුමක්ද සිද්ධ වෙන්නේ එක ඊට පස්සේ දෙක සද්ධර්ම ශ්‍රවණය කරගන්නවා ධර්ම ශ්‍රවණය කරගන්නවා ඊට පස්සේ ඒ ධර්මය හරහා තමන්ගේ දුක නිරුද්ධ කරන වැඩපිළිවෙල මනාකොට පැහැදිලි වෙනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා ධර්මයේ දේශනා කරපු බුදුහාමුදුරුව පිළිබඳව ඒ වගේ මේ ධර්මය පිළිබඳව ස්වාක්කාතයි සාන්දෘෂ්ටිකයි අකාලිකයි කල් නොවේවා මට දුක නිරුද්ධ කරගන්න පුළුවන් එනිසා ඒ ස්වාක්කාතු ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති වෙනවා ඒ සද්ධර්මය දිවි දෙවෙනි කොට තමන්ට උපතින් මුණවන සජීව ජීවි දෙමාපියන් ඥාති හිතෝතුන් සියලු දෙනා අතහැරලා දාලා සම්බුද්ධ ශාසනය පිහිට පිළිසරණ කරගෙන සද්ධර්මයේ රැකගෙන ආපු ඒ මහා සංඝරත්නය පිළිබඳව ශ්‍රද්ධාව ඇති වෙනවා. ඔන්න එතකොට එක තමයි සත්පුරුෂයන් ඇසුර දෙක සද්ධර්ම ශ්‍රවණය තුන ඒ හරහා ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාව ඉපදුනහම ඒ ශ්‍රද්ධාවත් එක්ක අපි යෝනිසෝ මනසිකාරය ඒ අහපු දහම් කොටස් නැවත නැවත නුවණින් මෙනෙහි කරනවා නුවණින් මෙනෙහි කරනකොට අපේ සති සම්පජඤ්ඤ දෙක ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙන්න පටන් ගන්නවා ඒ සිහි නුවණ දෙක වැඩෙනකොට දැන් අපි වෙනද වගේ ඒ බාල බව ඇසුරු කරන්නේ නැති වෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ඉන්ද්‍රිය සංවරය වැඩෙනවා. දැන් ඉන්ද්‍රිය සංවරය මේවා වෙන වෙනමත් වඩන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය කෙරේ අවධානය යොමු කරගෙන ඉන්ද්‍රිය සංවරය වඩනවා. ඉන්ද්‍රිය සංවරය වඩනකොට ටිකෙන් ටික ටිකෙන් ටික අපි තුන් දුෂ්චරිත වලින් අයින් වෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතයන්ගෙන් අපි අයින් වෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතයන්ගෙන් අපි අයින් වෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික පංච නීවරණ නූපදින ස්වභාවයටපත් වෙනවා පංච නීවරණ ටිකෙන් ටික අඩු වෙනකොට අවිද්‍යාව දුරු වෙනවා අවිද්‍යාව දුරු වෙනකොට අවිද්‍යාව නිසා හටගත් භව තණ්හාව ෂේ වෙනවා භව තණ්හාව ෂේ වෙන්න පටන් ගත්තාම අනුසය වශයෙන්ම යම් කිසි දවසක තෘෂ්ණාව දුරුනහම ඒකාන්තයෙන් අපිට දුකේ නූපදීම සාක්ෂාත් වෙනවා ඒවමේව කෝ භික්කවේ සප්පුරිස සංසේවෝ පරිපූර්ණෝ සද්ධම්ම සවණං පරිපූර්ණේති මහණෙනි යම්කිසි කෙනෙක් මේ සත්පුරුෂයන් සංසේවනය කරනකොට සද්ධර්මය පරිපූර්ණ භාවයටපත් වෙනවා සද්ධම්ම සවණං පරිපූර්ණං සද්ධං පරිපූර්ණේති සද්ධර්මයේ ශ්‍රවණය වෙනකොට ශ්‍රද්ධාව පිරීමට යනවා සද්ධා පරිපූර්ණා යෝනිසෝ මනසිකාරං පරිපූර්ණේති ශ්‍රද්ධාව පිරෙනකොට යෝනිසෝ මනසිකාරය පිරෙනවා යෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණෝ සති සම්පජඤ්ඤං පරිපූර්ණේති යෝනිසෝ මනසිකාරය නිසා සති සම්පජඤ්ඤය පිරෙනවා සති සම්පජඤ්ඤං පරිපූර්ණං ඉන්ද්‍රිය සංවරා පරිපූර්ණන්ති මේ සති සම්පජඤ්ඤේ වැඩෙනකොට ඉන්ද්‍රිය සංවරය පිරෙනවා ඉන්ද්‍රිය සංවරෝ පරිපූර්ණෝ තීනි සුචරිතානි පරිපූර්ණේති තීනි සුචරිතානි පරිපූර්ණානි චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණෙන්ති තීනි සුචරිතේ පිරෙනකොට කුමක්ද සිද්ධ වෙන්නේ සතර සතිපට්ඨානයේ පිරීමට යනවා චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණා සත්ත බොජ්ජංගේ පරිපූර්ෙන්ති එතකොට සතර සතිපට්ඨානය කියලා කියන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බාන සච්චි කිරියාය දුක නිරුද්ධ කරන්න ඒ Nirodhe සාක්ෂාත් කරන්න එකම මඟ සතර සතිපට්ඨානය වැඩෙනවා. චත්තාරෝ සතිපට්ඨාන පරිපූරා සත්ත බොජ්ජංගේ පරිපූරෙන්ති. ඔන්න සතර සතිපට්ඨානියෝ වැඩෙනකොට ඒ හරහා සත්ත බොජ්ජංග වැඩෙනවා. නිවනට නැඹුරු වුණ නිවන සාක්ෂාත් කරලා දෙන බොජ්ජංග ධර්මතා ටික වැඩෙන්න පටන් ගන්නවා. බොජ්ජංගේ පරිපූරා විඥා විමුක්ති විමුක්තිං පරිපූර්ණති එතකොට බොජ්ජංග වැඩෙනකොට ඒ විද්‍යාවත් විමුක්තියක් සාක්ෂාත් වෙනවා ඒව මේ තිස්සා විජ්ජා විමුක්තියා ආහාරෝ හෝති ඒවංච පරිපූර්ණීති මෙසේ මේ විද්‍යා විමුක්ති දෙක සාක්ෂාත් වීම හරහා ලෝකය දුකින් ඈතර වෙනවා තණ්හාව ෂේ වෙනවා තණ්හක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං කියලා නිවනටම බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කුළු ගන්නලා කැටි කරලා පෙන්නනවා. එතකොට පින්වත්නි මම දැන් මේ දේශනාව පැහැදිලි කරා මේ දේශනාව ඇසුරු කරගෙන දැන් අපි මේ දේශනාවේ අර්ථය ටිකක් කෙටි වෙලාවක් තියෙන අපේ නුවණ යොමු කරන් වැදගත් කාරණාවක් කෙරෙහි දැන් අපි සූත්‍ර පිටකේ අරගෙන මේ කරුණු කාරණා ටික හොඳට ශ්‍රවණය කරගත්තා කියලා මෙපමණකින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සූත්‍රයක් ගවේෂණය කරන ආකාර තියෙනවා පින්වතුනි. සූත්‍රයක් ගවේෂණය කරන ආකාර තියෙනවා. මේ සූත්‍රයේදී විශේෂයෙන්ම බොහෝකට සඳහන් කරලා තියෙන්නේ මාර්ගය සම්බන්ධයෙන් සමහර සූත්‍ර දේශනා කරනකොට චතුරාර්ය සත්‍යෙම දේශනා කරනවා. සමහර සූත්‍රවල තියෙනවා මාර්ග සත්‍ය විතරක් දේශනා කරනවා. සමහර සූත්‍ර තියෙනවා සමුදය සත්‍ය තණ්හාව පිළිබඳව පැහැදිලි කරනවා. මේ ආදි වශයෙන් චතුරාර්ය සත්‍යයේ සත්‍ය හතරම සත්‍ය දෙකක් සත්‍ය තුනක් සත්‍ය එකක් මේ විදිහට පැහැදිලි කරනකොට පින්වතුනි අපි ඒ අඩු සත්‍ය දෙකක් තියෙනවා නම් එක සත්‍යයක් තියෙනවා නම් ආධ්‍යාරයෙන් අපි ඊතුරු සත්‍ය තුන මේකට යොදාගෙන මේ සූත්‍රය පරිපූර්ණ කරලා ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. දැන් අපිට මුල්ම කාරණාව තියෙනවා මේ තණ්හාව දුරු කරගන්න අවිද්‍යාව දුරු කරගන්න ඒ අනුක්‍රමයෙන් පිළිවෙලට පෙන්නලා පළවෙනි පටන් ගන්න තැනම පෙන්නලා තියෙන මොකද්ද? සත්පුරුෂ සංසේවෝ සද්ධර්ම ශ්‍රවණං සද්ධර්ම ශ්‍රවණය ඊගාවට ශ්‍රද්ධාව මෙන්න මෙතන තමයි තියෙන ලොකුම ගැටලුව මේ සත්පුරුෂයේ කල්යාණ මිත්‍රෙක් හොයාගන්නවා කියන කාරණාව පින්වතුනි මේ ලෝකයේ තුල අපි දකින සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් කියන ආකාරයේ සහ මේ ශාසනය පෙන්වන සත්පුරුෂයා සහ කල්යාණ මිත්‍රයා කියන ආකාරය ඒ අසුරු කරන්න ලැබෙනවා කියන එක ලෙහෙසි පහසු නෑ. අද බොහෝ වෙලාවට කුල දූෂණය කරන ශාසනයට ප්‍රතිවිරුද්ධව වැඩ කටයුතු කරන ලෝකයට නොයේකුත් දේවල් සහන සලසන නොයේකුත් ව්‍යාපෘති කරන නොයේකුත් කරන නොයේකුත් දේවල් කරන අර කීටාගිරියේ භික්ෂුන් වහන්සේලා වගේ නොයේකුත් දේවල් කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් මහ ජනතාව කියනවා අනේ අපේ හාමුදුර මොනතරම් දෙයක්ද අපේ හැම දෙයකටම එනවා අපිට මේ මේ විදිහට උදව් පදව් කරනවා අපේ වහල ගහන්නත් මෙහෙම උදව් කරා මෙහෙම කරා මෙහෙම කරා කියලා නොයේකුත් දේවල් කියනවා හැබැයි පින්වතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්නපාති වඩිනුට දන් හැන්දක් බෙදන්න කෙනෙක් නැහැ. ඇයි ඒ හාමුදුරු මූණ දිහා බලලා hina වෙන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. ලෝකයාද ශ්‍රද්ධාව සත්පුරුෂය කියලා හඳුන්වන්නේ මහා අමුතු ක්‍රමයකට. නමුත් මතක තියාගන්න මේ ශාසනයේ සත්පුරුෂයෝ සහ කල්යාණ මිත්‍රයෝ හොයාගන්න අපිට විශේෂ කැපකිරීමක් ඒ වගේම හොඳ දැනුවත්භාවයක් ඇති කරගන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයා සහ සත්පුරුෂයා ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණය හරහාමයි මේ දෙක එකට බැඳිලා තියෙන කාරණාවක්. එතකොට නිවැරදි සද්ධර්මය සහ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධාව කියන එක අපි දන්නවා ආකාරවතී ශ්‍රද්ධාවත් අමූලික ශ්‍රද්ධාවක් තියෙනවා. ලෝකයේ තුල ඊටාම ප්‍රචලිත වෙලා තියෙන අමූලික ශ්‍රද්ධාව කරුණාකාරණා තේරුම් අරගෙන ඇති කරගන්න ශ්‍රද්ධාව නෙවෙයි. තමන්ට වරප්‍රසාද නොයේකුත් දේවල් ලැබෙනවා නම් අන්න ඒ දිහාවට ශ්‍රද්ධාව ඇති කරගන්නවා විනා දුකින් ඈතර වෙන මාවත දේශනා කරන් නිවැරදි විනයානුකූල ජීවත් වෙන භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ ශ්‍රද්ධාව ඇති කරගන්නේ නැහැ හැබැයි නුවණ තියෙන ඇත්තන්ට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ එබඳු සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ එනිසා පින්වතුනි මේ ශ්‍රද්ධාව කරුණාකාරණා ඇතිව උපදවා ගන්න නම් නිවැරදි සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න වෙනවා. ඔන්න එතකොට සත්පුරුෂ ආශ්‍රය මේ සත්පුරුෂ ආශ්‍රය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ ශ්‍රද්ධාව කියන මේ කාරණා තුන සුවිශේෂී වැදගත්කමක් තියෙනවා අපි ලෝකය කියන සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරමින් කටයුතු කරන්න ගියොත් අපිට මේ ශාසනය මගහැරෙන්න පුළුවන්. එනිසා අපිට ස්වසංතානයේ තුල ධර්මය විශ්ලේෂණය කරමින් ඇත්තටම මේ ඇත්තු කියන්නේ නිවැරදි සද්ධර්මයේද මේ ජීවිතේම දුක නිරුද්ධ කරගන්න ඒ වගේම ස්වක්කාතෝ සාන්දෘ දෘෂ්ටික වූ ජීවත් වෙන ගමම්ම ජාතිය නූපදින මට්ටම සාක්ෂාත් කරන්න පුළුවන්ද ඒ වගේම මරණේ හිමිකාරයෙක් කොට ඉන්න මට මරණේ ජය ගන්න පුළුවන්ද මෙන්න මේ කියන කාරණාව මේ ධර්මයේ තුලින් විග්‍රහ වෙනවද කියලා ධර්මය හරහා තමයි ශ්‍රද්ධාව ඇති කරගෙන සත්පුරුෂය අපිට හම්බ වෙන්නේ ඔන්න එතකොට ඒ නිවැරදි ධර්මයත් එක්ක තමයි ශ්‍රුතමේ ඥානෙ යුක්ත අපේ හැම වෙලේම සතිපට්ඨානයට යොමු වෙන්නේ බොහෝ දෙනෙක් සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨානය වඩන්න ඕනේ කුමන ඥාන දර්ශනයේ යුක්ත කෙනෙක්ද කියලා දන්නේ නැහැ පින්වතුනි. එනිසා ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ මහානතෙම කියනකොට මේ ශාසනය කියන තැන ඊටාම ගැඹුරෙන් ප්‍රභේද සහිතව විස්තර කරලා තියෙනවා ඉමස්මින් ධම්මේ ඉමස්මින් විනේ ඉමස්මින් ධම්ම විනේ ඉමස්මින් සත්තු ශාසනේ ඉමස්මින් පාවචනේ කියලා ඒ නිසා පින්වතුනි නිවැරදිව සද්ධර්මය හොයාගෙන ඒ සද්ධර්මය හරහා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ශ්‍රද්ධාව ඇති කරගෙන සතිපට්ඨානෙන් ආරම්භ කරලා ඒ හරහා සම්මා දිට්ඨිය විද්‍යාව උපදවාගෙන තණ්හාව දුරු කරගන්න මේ දේශනාවේ සැකැස්ම පෙළගැස්ම හොඳට අහගෙන සුණාත ධාරණය කරගෙන ඒ ධාරණය කරගත් පෙරදහමට අනුව අපේ ජීවිතය තුළින් ඒ ධම්මානුදම ප්‍රතිපදාවට අවතීර්ණ වුණොත් අපිට මේ නිවන් සුවය බොහෝ දුර ඒ සඳහා මේ දේශනාව හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා මේ ධර්ම ශ්‍රවණි හේතුපනිශ්‍ර වේවා යම් හේතුවක් නිසා මේ ජීවිතය තුලදී ධර්මාවබෝධය නොහැකි වුණොත් බොහෝ දුර සංසාරේ ගමන් කරන්නේ නැතුව සුගතිගාමී ආත්මභාවයන් හරහා අසත්පුරුෂ ආශ්‍රයෙන් දුරින්ම දුර වෙලා සත්පුරුෂ ආශ්‍රයට යොමු වෙලා තම තමන්ගේ පාරමී සම්පූර්ණ කරගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවුණු සනසුණු ශාන්තු නිවන් සුවයට මේ උදාාර පුණ්‍යලාභයන් පාරමිතාවක්ම වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන අපි සියලු දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං තීති සිළු දිනාටම තෙරුවන් සරණයි අධිවේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නාවුල ධම්මහදය ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මාං කඩවල සමාහිත ස්වාමීන් වහන්සේ අපි වහන්සේට නිරුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මේ වැනි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 දැන් කාවටි නිවසින් එන කාවටි සාම්ප්‍රාණික කප් එකක් දැල්වලා බලන්න. මුළු දවසම ඒ සුවඳින් ඔබට වගේම අවට සැමටත් සිතට